අන්න ඒ නඩත්තු අපි තුල තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ ලෝභය නිරෝධ වෙලා නැහැ. හේතුව දැන් අපට දෙන්න දෙයක් නෑ හැමදේම අත්හැරලා නැවිලා ඉන්නේ. එතකොට දැන් හැමදේම දීලා ඇවිල්ලා ඉන්නේ මොකවත් නැහැ කියන මානසිකත්වය තුළින් ලෝභය සම්පූර්ණ වෙලාද? එහෙම සම්පූර්ණ හැමදේම දීලා පැවිදෙන ඔක්කොම අනාගාමි වෙන්න එපායි. කරපටි බඳිනකොටම අනාගාමි වෙන්න එපායි. එහෙම වෙන්නේ නැහැ. එහෙම මානසිකත්වයක් හැදෙන්නේ නැහැ. එහෙනම් මේ හැමදේම අත්හැරලා ඇවිල්ලත් මොකවත් නැත්තම් මොකද්ද ඒකට හේතුව? මේ විදියට වෙන වෙන නාම රූප වලින් මේ කෙලස් ටික තියෙනවා. වෙන වෙන ස්වરૂප වලින් මේක තියෙනවා. වෙන වෙන ඇඟිම් වලින් ඕක පවතිනවා. සමහර කට්ටිය කියන අපිට රාගෙ නැහැ. රාගෙ නැහැ. රාගෙ නැහැ කියලා කිව්වට දැන් ආහාර වල රාගයක් නැද්ද? ආහාර වල රාගය තියෙනවනේ. රස වල රාගයක් නැද්ද? ස්පර්ශ වල රාගයක් නැද්ද? ඒ පිරිකලෝ සමහර දේවල් වලට හරි කැමැති. ඒකට රාගයක් තියෙන. ඒකට ඡන්දය වැඩි යාට. එහෙනම් මේ විදිහට ඒ රාගය අර ක්‍රමයට නෑ. හැබැයි වෙන ක්‍රමයකට තියෙන්න පුළුවන්. ද්වේෂය නෑ. කිසිම කෙනෙකුට වචනයක් කියන්නේ කිසිම දෙයක් මොකවත් කරන්නේ හැබැයි රාත් වෙලත් නෑ. හැබැයි මෙච්චර නියතමානි මෙච්චර සංසුම් එක්තැනට වෙලා විවේකයෙන් ඉන්න උත්මයෝ ඇයි මේ රාත් වෙන්නේ නැති? මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට එක එක්කෙනාට කතා කරන මොකටද ඔයගලන්ට ඕන වඩාක දැන් මේක මේ ද්වේෂයක් නෙමෙයිද ද්වේෂය නෑ එක්කෙනෙකුට මූණ බලන රවල නෑ වචනයක්වත් කතා කරලා නෑ මොකද ඇතුලේ පවතින්නේ කාවත් හදන්න ඕනේ මාව හදාගන්න එපා. මම එක එක්කෙනාව හදන්න මිනිස්සු හැදෙන්නේ නැහැ ලෝකේ. තරහා. ඒ තරහටයි කතා කරන්නේ නැත්තේ. ගියා තමන්ගේ පාඩේ වැළඳු ආවා කවුරු කෑවත් නැත මට පන්නන්නේ නැහැ. මගේ කම්මුණා නම් ඇති. තරහා. එතකොට මේ දානශාලාවට සංවරව ගිහිලා තින්නේ තරහෙන්. කතා බහ නොකර බිම් බලාගෙන ගිහිල්ලා තියෙන තරහයි. ඒකට දැන් මේ හැමතැන වැඩිලා තියෙන द्वේෂය නෙමෙයිද? එහෙනම් මේ විදිහට අපි නොදැනුවත්ව ලෝභ දේශ මොහ ප්‍රසිද්ධි ඉරියව් වලින් එන්නේ නැති වෙන්න පුළුවන්. බඩු මුට්ටු වලින් ලෝභය නැති වෙන්න පුළුවන්. කතා වලින් द्वේෂය නැති වෙන්න පුළුවන්. ඉරියව් වලින් රාගය නැති වෙන්න පුළුවන්. හැබැයි සිටිවිලි වලින් නොදන්න දේවල් වලින් තවත් කෙනෙකුට හඳුනා ගන්න බැරි විදිහට මේවා තියෙන්න පුළුවන්. රාත් කියලා කියන්නේ ඒවත් හදන්නට ඕනේ. ඒ සැඟවිච්ච දේ, නොතේරිච්ච දේ, අපිට තේරුම් ගන්න බැරි වෙච්ච දේ ඔක්කොම තේරුම් අරගෙන සැඟවිච්ච දේවල් ඔක්කොම හදන්න ඕනේ. උන්වහන්සේ හොඳ අත්දැකීමක් ලැබලා තිනවා අපට හොඳ මේ අත්දැකීමක් ඒක අපිත් අපිත් එක්ක බෙදාගත් එක. කාන්තාවක් දැක්කම ලස්සනයි කියන සංඥාව ආවට පස්සේ ලස්සනයි නම් අපට පෙන්වන්නේ ඒකේ ලස්සන වෙන්න හේතුව කියලා. එතකොට සිත අපෝසත් වෙනවා. ලස්සන පෙන්වන්න. ඇයි? සිත දන්නවා. කාන්තාව කියන්නේ ලස්සන කෙනෙක් නෙමෙයි. සේනාසන කියන ඒවත් ලස්සන නෙමෙයි. දියලි ඒවත් ලස්සන නෙමෙයි. මේ ඔක්කොම සෙනෙන් සෙනෙන් තප්පරෙන් තප්පරට අනිත්‍ය වෙලා, පිළිකුල් වෙලා, ජීර්ණේ වෙලා, නැති වෙලා යන ස්වභාවයක් මේක තුළ පවතින. එහෙනම් මේ ලෝකේ කිසිම දෙයක් ලස්සන නැහැ. ඒක සිත දන්නවා. එහෙනම් මේ දැක්කම ලස්සනයි කියලා සංඥාවක් ආවනේ. අපි දන්නවනේ ආවන එකක්. නැත්තම් මේක එන්න විදියක් නැහැ. ආවේ කොහමද? රාගය දන්නවා එයා ලස්සනයි කියලා. රාගයයි දන්නේ ලස්සනයි කියලා සිත දන්නවා ඒක කැතයි කියලා. එහෙනම් අපේ ඇඟින් වලට නිතරම අපි කෙලෙස් වලට අහු වෙනවා. බුද්ධියට අහු වෙන්නේ ඒකයි කියන්නේ ඇඟින් පාලනය කරගෙන බුද්ධියට ඉඩ දෙන්න කියලා. ඇයි බුද්ධිය ඉස්සලා આવොත් බුද්ධිය දන්නවා. අපේ ප්‍රඥාව දන්නවා කෝකද හරි කෝකද නිවැරදි කියලා. හැබැයි ඇඟින් දන්නේ නැහැ. ඇඟින් වල තියෙන්නේ මොකද්ද? සෙනෙහස, මා කරුණාව, රාගය, ලෝභය, වෛරය මේවා දන්න මේවා හැඟීම්. අපි තුල ඇතිවෙන එක්තරා මේ ඉරියව්වක් ඉමෝෂන් කියලා කියනවා. එතකොට අපි ඇඟීමක් ඇති වෙනවා වෛරයක්. වෛරය දන්නවද හොඳ නරක? නෑ. එයා දන්නේ පලිගන්න විතරයි. රාගය හොඳ නරක දන්න. එයා දන්නේ කාමයේ විඳින්න විතරයි. එතකොට රාගය දන්නවා මෙයා ලස්සනයි. හැබැයි සිතෙන් ආනවා ලස්සන නම් කියන්න නෑ. ලස්සන නෑ. එයා හරි ගඳයි. එයා වයසට යනවා. කිරියම්ම වෙනවා. දාඩිය පෙරාගෙන කොඳු වෙලා ඇරමිටෙන් යනවා. ටික දවසක් යනකොට එයා මැරෙනවා. ඒක ලස්සනයි කියේ නෑ. එයා ලස්සන නෑ. එයාව අරගෙන ගිහලා නඩත්තු කරන්න ගියාම මේ සංසාරම කලකිරෙන තරම් පස්න මෙයා මේම පේන්න හිටියට මෙයාට සෙනිකෙන් තරහා යනවා. ඒ තරහා විඳ ගන්න බැරුව වාබෝතල් හොයනවා. ඕම ලස්සනට හිටියට මෙයා හරියට කනවා. මෙයාට කණ්ඩ දෙන්න ගියාම අපේ භාණ්ඩාගාරය ඉස්සෙනවා. මෙයා ලස්සනට මෙහෙම හිටියට මෙයාට ඇඳුම් ටික ගන්න අම්බ කරන්න ගියාම පැය 24 මදි අම්බ කරන්න. අර සිත කියන මේ කරුණ ඔක්කොම. ගත්තා වාගේ නෙමෙයි විඳින්න ගියාම අවුරුදු 50ක විතර පරිප්පුවක් කන්න වෙන්නේ. පේන්න ලස්සනට ඉන්නවා. යාගේ නඩත්තු වියදම දවසට රුපියල් 3000යි. අම්බෙන් රුපියල් 1000යි. 2000ක් මොනවා කරන්න? කොහෙන් කොහමද හොයන්නේ? එහෙනම් මේවා නඩත්තු මේ සිත දන්න ඒ කරුණ ඔක්කොම. ඒක තුළ තියෙන යථාර්ථයේ සිත දන්න. හැබැයි රාගය දන්නේ නැහැ. රාගය කියන හරි ලස්සනයි. එක විනාඩියක් හරි කමන්න එයාත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන්න. එයා ලස්සනයි. රාගය ඒක දන්නේ නැහැ. රාගය ඒකට තේරුම් ගන්න නැහැ. රාගය කියන මහමුතු එකක්. ඒක මත්වෙච්ච අවිද්‍යාවක්. එහෙනම් යමක් දැක්කාම වටිනවා කියලා හිතනවා. මේක හරි වටිනවා. කවුද ඒ දකින්නේ? ලෝභයයි දකින්නේ. ලෝභයට වටිනාකම පේනවා. සිතෙන් ආනවා වටිනවද පුතා? ආ නෑ. ඇයි? බැටරිය මාස 3යි. ඒක ඊපස්සේ ඒක නවතිනවා. මොකද්ද ලක්ෂපාන දාලා තියෙන ලක්ෂපාන මාස 3යිනේ එක දාලා තියෙන මාස 3 මේ කට්ට නවතින. එතකොට වැඩක් නැහැ. මේක කොහර හඩේකට තියන්න වෙන්නේ. ආ එහෙමද? හැබැයි ලස්සනයි කියලා කිය ඒක දන්න වටිනවයි කියලා දන්නේ ලෝභය. එහෙනම් අපේ තියෙන කෙලෙස් වලට අනුව යම් යම් අදහස් පාළ වෙනවා. අදහස එන්නේ මොන කෙලෙස්යක් අරාද කියන එක දැනගන්න ඕනේ. ලස්සනයි කියලා කියන හැම තැනම එන්නේ රාගයේ මුල් වෙලා. රාගයේ හේතු වෙලා තමයි ලස්සන පේන්නේ. වටිනාකම් පේන්නේ හැමතිස්සෙම ලෝභය මුල් වෙලා. පලි ගැනීම එන්නේ අනිවාර්යයෙන්ම द्वේෂය මුල් වෙලා. අර මනුස්සයා ආයෙනවනේ මේ මනුස්සයා තමයි මගේ අර මේ එන එනේ වී කපුවරෙන් මේ මේ මනුස්සයා තමයි අපේ පෞල් ජීවිත අවුල් කළේ. ඔහොම කියලා එනවනේ. ඒ පලි ගැනීම එන්නේ කවුරින්දද? द्वේෂය නිසා. එහෙනම් අපි තුල තියෙන කෙලෙස් වල ස්වභාවයන් යම් යම් ස්වરૂප වලින් මතුවෙනවා. හැබැයි සිතෙන් හවුවාම සිත කියනවා එහෙම එකක් නෑ. අතුරු නෑ. එයා ඒ කරපු වැඩෙන් තමයි මානකම ලැබිලා තින්නේ. ඒ මනුස්සයා එහෙම කරපු නිසා නේද බැඳීම් කැඩුනේ. නැත්තම් ජීවිතේ පූජා කරන තරම් බැඳිලා නම් කවදද අපි බැඳීම් කඩන්නේ? බැඳීම් කඩන්න බෑ. ඒ උත්තරම ඇවිල්ලා අර මිනිසුන්ගේ දුර්වලකම් මතු කරලා අපේ බැඳීම සම්පූර්ණම රතිඤ්ඤ කරලා දැම්මා ගා ඩෝංගල පුපුරලා ගියා. බැඳීම් තියා දකින්නවත් කැමති නෑ. එහෙනම් මේ තරම් ශ්‍රේෂ්ඨ මානසිකත්වය පූජා කළේ මනුස්සයා නේද? ඒ මිනිස්සේ බැඳීම කැඩුවේ නැත්නම් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නෑනේ මානකම ලැබෙන්නේ නෑනේ. එයා මට යාපතක මේක සිත දන්නවා. හැබැයි අර වෛරය දන්නේ නැහැ. වෛරය දන්නේ පරිගන්න විතරයි. මේ හැමදේම ජීර්ණ වෙනවා. හැමදේම දි รา පත් වෙනවා. පරණ වෙනවා. මේක සිත දන්නවා. හැබැයි ලෝභය දන්නේ නැහැ. ලෝභය දන්නේ මේක වටිනවා. එන ඔක්කොම එකතු කරනවා. මේගොල්ලෝ කුණු ගොඩවල් මේගොල්ලෝ හරි ගඳයි. මේගොල්ලෝ නඩත්තු කරන්න බෑ. මේගොල්ලන්ගේ අඩුපාඩු ගත්තාම මේ මිනිස්සුෙකුට මේ බත් කාලා නිදා ගන්න හම්බෙන්නේ නැහැ ගෙදරක. ඒ තරම් අඩුපාඩු. ඒගොල්ලන්ගේ ඒ දුර්වලකම් ඔරොත්තු දෙන්නේ නැහැ මම මනසකට. ඒ තරම් දුර්වලකම්. හැබැයි මේක සිත දන්නවා. හැබැයි රාගෙ දන්නේ එයා හරි ලස්සන, එයා හරි උරුබෝටි. ඒ රාගෙ දන්නේ ඒ ටික විතරයි. එහෙනම් මේ රාගය, ලෝභය, මෝහය, වෛරය කියන මේ තියෙන මූලක හේතු නිසා මේ හේතුවෙන් අටගන්න ඵලය කුමක්ද? ඒක නිර්මාණය වෙන චිත්ත වීති මොකද්ද කියන එක පිළිබඳව හොඳට 100න් ඉන්න පුළුවන් නම් ලස්සනයි. රාගය ඔළුව දාලා බැලුවා නේද? ටග්ගලයා දන්නා මේ රාගෙන් තමයි මේක ආවේ කියලා. වටිනවා නම් මේ හයිබ්‍රිඩ් තාක්ෂණය ආ ලෝභය ඇතුලේ තාම ඉන්නව නේද? තාම ගිහිල්ලා නැහැ වාගේ. බලන්නකෝ මේ මනුස්සය කිසිම සිල් නැන්නේ මුදේ පාන්දරම් බීලා පලි ගන්න වෛරය, ද්වේෂය ඉන්නව නේද ඇතුලේ තාම. ඒ විදිහට අර ඵලේ දිහා බලනකොට ඇතුලේ තියෙන හේතුව දකින්නවා. හේතුඵල ධාමේ නිරෝධ කරනවා. මේ විදිහට මොහොතෙන් මොහොත අපි තුල ඇතිවන සියලුම චිත්ත වීති මොන අකුසලයක් මුල් කරගෙනද ආවේ කුමක් අරඹයාද මේ කෙලියට ආවේ ඒක විනිවිද ලස්සන්ට 100ෙන් දකින්නවා මේක පුරුදු කරන්න පොණ කරන්න වැදෙලිද මොකද පැටලිලි වැදෙද දැන් උදාහරණයක් වශයෙන් කියමු අපිට ටෝච් එකක් තියෙනවා කැලාවල් වල ඉන්න නිසා අපට පාවිච්චි කරන්න ටෝච් එකක් තියෙනවා හැබැයි ටෝච් එක වටින එකක් රුපියල් 80ක් වටිනවා ඒ ටෝච් එක. දැන් අපිට ලොකු ප්‍රශ්න හැමතැනම තියෙන රුපියල් 10 20 ටෝච්. මේක 81ක් නේ. ඒ නිසා මේක ගොඩාක් පරිස්සම් කරනවා. කාලයක් කමටාන් වඩනකොට අපට වැටහෙනවා මාර වැඩි. මම මේ ටෝච් එකට බැඳිලානේ. මේ ටෝච් එක වටින නිසා මම නිතරම මේක අතේ තියාගෙන ඉන්නවානේ. ඔඩොක්කේ තියාගෙන ඉන්නවානේ. කොට්ටේ ළඟින් තියාගෙන නිතරම අල්ලලා බලනවානේ මේක. නම් මම මේ ටෝච් එකට බැඳිලා කියලා දැන් අපි අනිත්‍ය සංඥා වඩනවා. ටෝච් එකට දැන් මාස 3යි. තව අවුරුද්දක් යනකොට මේ බැටරියේ කාලය ඉවර වෙනවා. charge වෙන්නේ නැතුව යනවා. බැටරිය හොයන්න ගියාම අලුත් අලුත් මාදිලි ගොඩාක් ආපු නිසා ඒවට අදාළ බැටරි වෙළඳ පොලේ තියෙනවා. මේකේ බැටරි හොයාගන්න බැරි වෙනවා. බැටරි හොයලා හොයලා කලකිරිලා මේක වටිනා නිසා බැඳීමකින් ිටපු නිසා කාලයක් මේක නඩත්තු කරලා පස්සේ නිකන් ඉඩක් අල්ලාගෙන ඉන්නවා මේක වැඩකුත් නැහැ නිකන් බොරුවට කිසිම දෙයක් නැහැනේ කියලා පස්සේ අපිට විසි කරන්න වෙනවා. මෙන්න මේ මානසිකත්වයෙන් මේකේ අනිත්‍ය සංඥාව දැක්කාම අට්ටික සංඥාව මිනිස්සෙක් දිහා වඩනවා වාගේ මේකේ පිළිකුල් සංඥාව වඩනවා අපි මේක මේ දි รา පත් වෙනවා. වැඩුවාම දැන් ඒකේ වටිනාකම නැතුව යනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නය කියලා බැලුවාම යම්කිසි නාමයක් රූපයක් අනිත්‍යයි කියලා වඩනවයි කියලා කියන්නෙම එයා තුළ අහුවෙන ස්වභාවයක් තියෙනවා. ඒ අහුවෙන ස්වභාවයෙන් ගැලවෙන්න තමයි අරකක් වඩන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ ආහාරය පානයක් දකිනකොට අපිට ඒක කන්න ඕනේ බොන්න ඕනේ කියන සංඥාව එන්නේ නැත්තම් කටට කෙලෙන්නේ නැත්තම් ප්‍රියතාවය එන්නේ නැත්තම් ඇත්තටම පිළිකුල් භාවනාව වඩන්න ඕනේද අවශ්‍ය නැහැ හැබැයි දැක්කම අපිට කන්න හිතෙන ඒක ආසයි ඒක ගන්න ඕනේ ඒක මේ රස මොකද්ද කියලා බලන්න එතකොට පිළිකුල් සංඥාව වඩන්න ඕනේ එහෙනම් රූපයක් දැක්කාම සංඥාවන් සංස්කාරයක් ඇසකන දිවනාසය සමසිතට ගෝචර වුණාම එකපාරටම අපි අනිත්‍ය වඩන හේතුව පුතුජන ස්වභාවයේ ඉන්න කාලේ. ඇයි අපි මේකේ මේ ඇත්ත කතාව දන්නේ නැහැ. ඒ නිසා මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා කර්මානුරූපී, හේතුඵල ධාමට අනුව එන්නේ මේක අතීත සංඥාවක් මේක අනාගත සංඥාවක් මේක වර්තමාන සංඥාවක් මේ නාම රූප ඇති වෙලා නැති වෙලා යන එකක් මේකේ ලෝභ දේශ මොහ ඇති වෙනවා මේ නිසා මගේ සිත මේ කැළඹෙනවා මේ වගේ මේ කරුණු කාරණා 84000ක් විතර අපි වඩනවා ඇයි අපි පුතුජනයි හැම පැත්තෙම අපි අවුවෙනවා ඇත්තටම මේවා වඩන්නේ අවුෙන්නේ නැති නිසාද අවුවෙන නිසාද කියලා ප්‍රශ්න දෙකක් ඇහුවාම අපි ටක් ගාලා අත උස්සනවා මේ අවුවෙන නිසා මේක වඩන්නේ එහෙනම් යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨියට පැමිණියොත් එයා යම්කිසි අවස්ථාවක මේ නාම රූප සැබවින්ම ප්‍රත්‍යක්ෂ කරලාගෙන දකින්න පුළුවන් වුණොත් දැන් එයාට තේරෙනවා මේකේ මේ අනිත්‍ය වඩන්න දෙයක් නැහැ. පේනවා. ඉතින් මට ප්‍රශ්නයක් නැත්තම් ඇත්තට මට ඒක අනිත්‍ය කරන්න අවශ්‍ය නැහැ. දැන් යමක් දන් දෙන්නේ ඇයි? අල්ලාගෙන ඉන්න බැරි නිසා. එයාට තියෙන ප්‍රශ්නේ අල්ලාගෙන ඉන්න බෑ. ඒ නිසා එයා දන් දෙනවා. අල්ලාගෙන ඉන්න කයට ප්‍රශ්නයක් නැත්තම් ඒක තුළ නිවීමක් තියෙනවනම් එයාට දන් දෙන්න අවශ්‍ය නැහැ. ඇයි දන් දුන්නම එයාට ප්‍රශ්නයක් එනවා. ඇයි? අර අල්ලාගෙන ඉන්නකොට තිබිච්ච නිවීම දැන් නැහැ. අත්‍යරියම එයා කැළඹෙනවා. එහෙනම් මේ ලෝකේ දන් දෙන හැමෝම දන් දෙන්නේ අල්ලාගෙන ඉන්න බැරි නිසා. එහෙනම් මෙතන තියෙන ධර්මතාවය මොකද්ද කියලා බැලුවාම පාරක යනකොට අපි ජීවත් වෙන පරිසරය තුළ ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන ඕනම අකුසල මූලයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිත්‍යයි කියලා පිළිකුල් සංඥාවෙන් වඩන්න, ඒක තුළ තියෙන ධර්මතාවය දකින්න උවමනා වෙන්නේ එයා ඒකට අවු වෙනව නම් පමණයි. එම අවු වෙන්නේ නැත්නම් එයාට පේනවා විතරයි. ඇයෙනවා විතරයි, දැනෙනවා විතරයි. ඒක තුළ එයාට යමක් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් තියෙන්නේ දැන් යමක් දැක්කාම එයා තුළ හිබේ වැඩෙනවා. මොකද්ද වැඩෙන්නේ මේක පිළිකුල් මේක පිළිකුල් මේක හරියන්නේ නැහැ මේක අනිත්‍ය වෙනවා මේක දුකයි කියලා එකක් වැඩෙනවා වැඩුණාන් පස්සේ ටිකක් වෙලා යනකොට ඒක මට ගැටලුවක් නෑනේ ඉතින් මම ඒක අයිති කරගන්න ගියේ නෑනේ ඒවා මම ලබා ගන්න ලෝභය මට තුල ඇති වුණ නෑනේ විනාශ කරන්න දේශය ආවෙත් නෑනේ නිකන් පෙනුණා විතරනේ පෙනිච්ච පළියට මම මෙච්චර මේ මාන්සි වෙන්නේ ඇයි ඇහිච්ච පළියට මම මේ මේ ඔළුවෙන් හිටගෙන මොකද්ද එකක් වඩනවනේ මෙච්චර මාන්සි වෙනවනේ ඇයි මම මෙච්චර වෙහෙසෙන්නේ හැයින එක හැයන බව මට දැනගන්න බැරිද පේන එක පේන බව දැනගන්න බැරිද? මේ තරම් වෑයමක් මාංශයක් දැරිය යුතුයමද කියලා එතනකොට අපිට තේරෙනවා නෑනේ. පේනවා ඉතින් ඒක පාඩුවේ ගියා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එන එක සාමාන්‍ය දෙයක් විසින් එයා දකින්න පුරුදු වෙනවා. ඇයෙන දේ තුල සාමාන්‍ය විදිහට ආගන්න පුරුදු වෙන හේතුව ඒක අනිත්‍යයි කියලා පිළිකුල් කියලා වඩන එක ලොකු විඩාවක්. හැබැයි ඒක වැඩුවා එක කාලයක. කොයි කාලෙද? ඒවා අපට ප්‍රශ්නයක් වෙච්ච කාලයක. හැබැයි ඒවා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් කාලෙක දැක්කයි කියලා දැනගත්තාම ඇති. ඇයි පිළිකුල් කරන්න දෙයක් නැහැ. ඒකෙන් අපට ප්‍රශ්නයක් නැහැ. දැන් අතුර පාඩුවේ යනවා පාරෙන් එහා පැත්තේ. අපි පාරේ මෙහා පැත්තේ යනවා. දැන් එයාගේ පාඩුව එයා යනවා නම් අපට ප්‍රශ්නයක් තියනවද? අපි යට විරිටනවා. කොහමද බය වෙලා යන ඇටි? අපිට බය වෙලා පාරෙන් එතකොට දැන් මේ මනුස්සයට අදහසක් නැති වුණත් දැන් මේ මනුස්ස රණ්ඩුවට පැටලෙන්නේ නැද්ද? ඒ වගේ එකක් මේ කරන්නේ. අර නිකම් පාඩුවේ යන රාගෙ විරිටනවා අපි. රාගය දැක්ක නේද අසංවරය කියලා එකක් විරිත් වෙනවා. විරිත්පු ගමන් ටග්ගල එකෙන් ප්‍රශ්න එනවා. ලෝභයක් තියෙනවා. අපට ප්‍රශ්නයක් නෑ. ඒක පාඩ බඩමුට්ටු තියෙනවා. ඒවා තියෙන අපට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒවා දැක්කම මේකට අවුයි. මේකට මේකට අවුනාම අපිට මේ මේ දේවල් එයි කියලා අපි ඒක නිදාසෙන් වෑයම් කරනවා. එතකොට අර අර නිකන් යන හතුරට විරිත් වෙනවා වගේ. එතකොට අර ලෝභය අපිට මේ පාර දෙන්න පටන් ගන්නවා. ඇයි? අර කොළුවෙන් දැන් අයින් කරන්න එපා. ධර්ම සංඥාවක් තියෙන. ඒක අයින් කරන්න. අයින් කරන්න নানা ප්‍රකාර කමටන් ගන්න ඕනේ. වෙන අරමුණ වලට යන්න ඕනේ. සිත නිවන්න ඕනේ. ඕම එකක් කරන්න. ඇයි? අරකට විරුද්ධපු නිසා දැන් ඒකෙන් ප්‍රශ්නයක් ආවා. එහෙනම් ඒ ඒ පේන දේවල් පෙනිලා යන්න අරින්න ඕනේ. ඇයෙන දේවල් ඇයිලා යන්න අරින්න ඕනේ. දැනෙන දේවල් දැනිලා යන්න අරින්න ඕනේ. සිතෙන දේවල් සිතිලා ඔක ඔම යන්න අරින්න ඕනේ. ඇයි? අපි මොකවත් කරන්නේ නැහැ. ඒව එකක්වත් අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලෝකේ හැමතැනම තියෙන්නේ මේ වගේ නාම රූපවල කෙලස් මේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. වෙන එකක් නැහැනේ. ඒතර ලෝකයේ තියෙන සියලුම දේවල් කෙලස් නම් අපට වඩන්න තියෙන්නේ අර කෙලෙසයක්ම අනිත් පැත්තට අරවගෙන නම්. දැන් මිනිස්සුන්ට අලෝභය වඩන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා එයා මොනවද වඩන්න ඕනේ? එහෙම එක්කෙනෙක් ලැබුවා මගේ ගෝලේ. ස්වාමිනේ දාන පාරමිතාව කොහොමද පුරන්නේ? ඒකට ලෝභ පාරමිතාව ඉස්සලා පුරලා ඉන්න කිව්වා. ඇයි? ගොඩාක් අල්ලගත්තමනේ ගොඩාක් අතාරින්න පුළුවන්. එයාට ටිකක් කලන්තේ වාගේ. ස්වාමිනේ පොඩ්ඩක් ඉන්න. ස්වාමිනේ මට ආයි කියන්න. මොකද්ද ඔයා ඇහුවේ? මට මේ දාන පාරමිතා දාන පාරමිතා පුරන්න ලෝභ පාරමිතා ඉස්සලා පුරන්න. ඇයි? මිනිස්සෙකුට ලෝභේ නැත්තම් දැන් දාන පාරමිතා පුරන්නේ කොහමද? පුරන්න විදියක් නෑ ඒක පිරීලා. දැන් එයාට පුරන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් දැන් දානේ දෙන්න ලෝභය ඉස්සලා වරලා ඉන්න ඕනේ. ලෝභය වැඩි වැඩිපුර ඇත්තාට කෑදරකම ඒ වලට තියෙන වැඩිපුර බැඳීම ඇත්තට විතරයි වැඩිපුර අතාරින්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ දාන පාරමිතා වැඩිපුර කරන්න පුළුවන් කාටද? වැඩිපුර අල්ලපු කෙනාට. 100ට දෙකයි අල්ලගෙන ඉන්නේ. එයාට දාන පාරමිතා වැඩියෙන් පුරන්න හම්බෙන්නේ නැහැ. 198ක් එයා වැඩ ඉවර කරලා. එහෙනම් එයාට පොඩ්ඩයි පුරන්න පුළුවන්. එහෙනම් යම් කිසි කෙනෙක් දාන පාරමිතාව මහා පරිමාණයෙන් පුරන්න ඕනේ නම් එයා මහා පරිමාණයෙන් ලෝභ පාරමිතාව ඉස්සලා වඩන්න ඕනේ. වැඩුවාම මේ ලෝකේ තියෙන සෑම කුණුගොඩටම යහුවෙලා දැන් යාට තියෙන කොනක ඉඳලා අත්තරින් එක. එතකොට දැන් දාන පාරමිතා පුරාණ ප්‍රාය ඕන තරම් දන් දෙන්න දේවල්ටයි හැම දෙයකටම අවු වෙලා යා. එහෙනම් මේ වගේ අපි මේ ලෝකේ සමහර දේවල් දැක්කාම ඒ දකින හැම දෙයක් තුලින්ම අපට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපිට ඒක නිදාසීමක් වඩන්න ඕනේ. දකින දේ, ඇහෙන දේ, දැනෙන දේ තුල ප්‍රශ්නයක් නැත්තම් දැන් හැමදේම අත්හැරලා ආපු කෙනෙකුට දැන් ලෝභයක් නැහැ. දැන් එයාට දාන පාරමිතා පුරන්න අවශ්‍යද? නෑ. ඒ වගේ අපිට මේ නාම රූපවල සංඥා සංස්කාර වල ප්‍රශ්නයක් නැත්තම් වඩන්න අවශ්‍ය නෑ. හැබැයි ඒක වඩන්න ඕනේ නම් අවුවෙන ක්‍රම ඉස්සලා වඩලා ඉන්න ඕනේ. දැන් අවුවෙන්නේ නැත්තම් දැන් නිදාස් වෙන්නේ කොහමද? එහෙනම් අවුවෙන එක වැඩුවට පස්සේ අපි කියන දැන් අවුවෙනවද? එහෙනම් දැන් මේක වැඩුවම නිදාස් වෙනවා. ඒක කොහොමද කියලා කිව්වම දැන් තුවාලෙට බේත් දාන්නේ කොහොමද? එහෙනම් ඉස්සලා තුවාල වෙලා ඉන්න ඕනේ. ඇයි? තුවාලයක් නැතුව බේත් දාන්න ක්‍රමයක් නැහැ. ඒ වගේ මේ කෙලෙස් තියෙන මේ ලෝකේ මේ අපට තේරුම් ගන්න බැරි විදියට මේ හැම එකක්ම මේ නාම රූප වල තියෙන්නේ. මේ ලෝකේ මේ නාම රූප මේ කියන මේ සංඥා සංස්කාර ධර්මයන් වලින් තොරව රාත් වෙච්ච බුදු වෙච්ච කෙනෙක් නැහැ. එහෙනම් බුදුවරු කමඨාන් අරන් තින්නේ මේ නාම රූප වලින්. රාතන් වහන්සේලා රාත් වෙලා තින්නේ මේ නාම රූප වල. මේ නාම රූප වල මොනවද තින්නේ? ලෝභ දේශ මොහ. එහෙනම් ඒවා ප්‍රශ්නයක් වෙන තාක්කල් කමඨානක් අවශ්‍යයි. ප්‍රශ්නයක් නැත්නම් අපිට තියෙන පේන බව, දැනෙන බව, හැඟෙන බව සිතන බව බලාගෙන ඉන්න.